සීළු දිනාටම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ස්වාමීන් වහන්සේ මතක් කළ පරිදි අපි තුන්වෙනි දවසේ දවසේ ආරම්භය ආරම්භක පරියන්කය ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි මේ තාක්කල් යොදාගත්ත කාලසටහන හැටියට මෙතෙන් සිට පැයක් අපි පරියන්ක භාවනාවක් වාඩි වෙලා කරන භාවනාවක් කරනවා ඊගාව පැයේදී අපි සක්මන් භාවනාවකුත් පස්සේ 10 මාර සිට 11 මාර දක්වා නැවත පරියන්කයකුත් කිරීමටයි සැලසුම් කරලා තියෙන්නේ. ඒක තමයි අපි උදේ වරුවේ සතිವಾರේ. ඉතින් මම දැනගන්න කැමති අද මේ පරියන්කය පටන් ගන්න කලින් අද ඉස්සල්ලා මේ මේ වැඩපිළිවෙලට ඊයේ පෙරද සම්බන්ධ නොවි පැමිණිච්ච ඒ වගේම පරියන්ක භාවනාවක් සඳහා අදාළ තොරතුරු බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවාද එහෙම නැත්නම් අපිට ඒ උපදෙස් ලබා දීමේ අංකය මගාරවලා කෙලිම පරියන්කට යන්න පුළුවන්ද කියලා දැනගන්න. ඒ නිසා කවුරු හරි තොරතුරු උපදේශ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා ඒක මේ සටහන් කරන්න. අද කල්සේ අලුතෙන් මාපුවයි. දැයි එක්කෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා තුනයි. ඒක නිසා අපි ඒ කට්ටියටත් ගැළපෙන්න දැන් කරගෙන යන අයටත් බාධාවක් නොවන විදිහට භාවනා යෙදෙන අතරම ඒ උපදේශ පන්ති ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමු. ඒ නිසා සීලුම දෙනා මෙතෙන් පටන් පැයක භාවනාවක පැයක පරියන්ක යෙදෙනවා කියන අදහසින් ඒ පරියන්කයකට සුදුසු Taman පුරුදු කරගෙන තියෙන ආසනයකට එන්න එක්කෝ මේ විදියට බිම වාඩි වෙන එක හෝ නැත්නම් Taman ඉන්න පරිදි ඒ ආසනේ පුටුවේ වාඩි වෙලා ඒ ආසනය බොහොම හරිබරි ගහිච්ච එහෙම නැත්නම් පහසු එකක් බවට පත් කරගන්න. එහෙම පත් කරගන්නේ ඒ පරියංකේ පරියංකේ විසින් පවත්වාගෙන යන්න කයට ඕන පහසුකම් ටික දීම සඳහා. ඒ නිසා වාඩි වෙලා Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙපැත්ත සමබරද කියලා පොඩ්ඩක් බලන්න. හොඳට සමබර නැත්තම් ඒක හරි පරි ගහලා හදලා දෙන්න. හදලා දීලා ඒ ඉරියව්වට හිතේ දුවට පස්සේ තමන්ගේ ශරීරයේ කොතනක හෝ දැඩි ගතියක්, දඬු ගතියක්, අසමබර ගතියක් තියෙනවා නම් ඒක සහැල්ලු කිරීම සඳහා හැම මස්පිඩුවක්ම ලිහිච්ඡ ස්වරූපයෙන් සහැල්ලු ස්වරූපයෙන් පවත්තාන. එතකොට මේ දෙපැත්තේ සම්බරකමත් මේ සහැල්ලු ගතියත් නිසා ඉදියව පැවැත්වීම බොහොම ලේසි පහසු කෘත්‍යයක් වෙනවා. අන්න ඒ ටික සමත අනුග්‍රහය අනුග්‍රහිතයක් වශයෙන් අනුග්‍රහයක් වශයෙන් කල්පනා කරලා කයට මේ පහසුකම් ටික ඉරියව සම්බර කරලා දුන්නට පස්සේ මු르දු විදියට ඇස් දෙක වහලා අවධානය නැත්නම් මනස තමන් ඉන්න ඉරියව්වේ සුවයට සමබර භාවයට යොදන්නේ මේ යොදනකොට පහසුවක් සැහැල්ලුවක් ශරීරයත් එක්ක හාද ගතියක් මිත්‍ර ස්වරූපයක් මෙලෙක් ගතියක් තමයි වැටෙන්නේ යම් විදිහකට එහෙම නැත්තම් මිත්‍ර ස්වරූපයක් මෙලෙක් ගතියක් නැත්තම් ඒකට හේතුව මේ ඉරියව් එච්චර පහසු නැතිකම වේදනා නැත්තම් බාහිරින් එන සද්ද නිසා හිත වෙහෙසටපත් වෙලා. එහෙම නැත්නම් හිතින් එන හිතවිලි ධාරා. ඉතින් මෙවුවා තියෙනවාද කියලා බලන්න හොඳම වැඩේ Taman අර කය ලකලැස්ති කරන හරි බලි ගහිලා වාඩි වෙලා කයට හිත යොදනවා. කයට හිත යොදන වෙලාවේදී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත ආවොත් ඒ භාවනාවට දැන් ලෑස්ති. ලෑස්ති බාට පළවෙනිම සංඥාව තමයි කයත් හිතත් හාද වෙන ගතිය. මිත්‍ර ස්වරූපය. මෙලෙක් ගතිය. මෛත්‍රිය. මෙන්න මේ ටික ඊටාම වැදගත්. පරියංකයකදී. ඉතින් අර උදේ පාන්දර පරියංකයේදී නැත්නම් උදේවරුේ කරන පරියංකයේදී මේ ගතිය බොහොම ප්‍රකටයි. ඒ නිසා බොහෝ විට මේ පරියංක සාර්ථක වෙන්න බලනවා. ඒක සාර්ථක වෙයි කියලා හිතන්නේම නැතු ඒ අවශ්‍ය කණු සකසලා දෙන්නවා. දැන් අපි මේ ඉන්නේ අන්නේ පරියංකයක වාඩි වෙලා. ඉතින් මේක බොහොම කලාතුරකින් අපිට අවස්ථාවක් ලැබෙන මම දැන් මෙතන කියලා. ඒ මොකද එහෙම කියන්නේ අපි හුඟක් වෙලාවට දැන් මේ මොහොත නෙවෙයි ගත කරන්නේ. මේ මොහොතට එළඹිලා නෙවෙයි ගත කරන්නේ අපි අතීතයේ හෝ අනාගතයේ කැමැති වුණත් අකමැති වුණත් බොහෝ විට ඇසුරු කරමින් ගත කරන්නේ. මේකට කියනවා ප්‍රමාදය කියලා. ඒ වගේම හිත මෙතන නෙමෙයි පවතින්නේ. දුරංගමං ඒක චරං කියන විදිහට ඒක හැසිරෙනවා. ඒ හැසිරෙන සෑම වෙලාවකම අපි අස්ථානගත වෙලා ඉන්නේ. ස්ථානගත වෙනවයි කියලා කියන්නේ මේ මොහොතේ මෙතනයි. ඒ වගේම හිත දැන් මෙතන කියන දැනට ආවට පස්සේ අනුන් ගැන කල්පනා කරනවා. අනුන් මං ගැන මොකද්ද හිතන්නේ කියලා කල්පනා කරනවා. මං අනුන්ට කොහොමද ඒ ඒ ආකල්ප ලබා දෙන්නේ කියලා කල්පනා. මේ තේරෙගෙම වෙන්නේ ක්ෂණ සම්පත්තිය ඉක්මවන එකයි. එනිසා අන්න ඒ වැඩේ නොවෙන්න සියලු පහසුකම් සලසලා හිත මම දැන් මෙතන කියන තැනට ගන්න. එහෙම ගත්තනම් ඇතුළට නැමීම නිසා tempatuක් එනවා. නිමිච්ච ගතියක් එනවා. ඒක කයෙත් එනවා, ආස්වාස ප්‍රස්වාසෙත් එනවා, හිතෙත් එනවා. අන්නේ tempat වීම සඳහා හිතට කිසියම් වැඩක්, මෙහෙවරක්, මානසිකාරයක් නොදී එහෙමම හිත මේ ඉන්න කයත් එක්ක හාද වෙන්න අරින එකයි පළවෙනිම පියවර. ඒක ඉතාමත්ම වැදගත් වශයෙන් සලකන්න ඕන. එimhe ඉන්නකොට නිකන් gedera යනවා වාගේ ගතියක්. නూరు තැනකට යනවා වගේ නෙවෙයි, Tamange gedetta ගියා වගේ ගතියක් එනවනම් තමයි tempat ගතිය එන්නේ. ඉතින් ඒකට විනාඩි කිහිපයක් වුණත් ගත කරන එක වටිනවා. එහෙම ගත කරනකොට අර කියාපු තාලට හිත විදිවට වේදනාවට සද්දවට හිත ඇවිස්සෙන්නේ නැත්නම් ස්වභාවයෙන්ම අර තමන්ගේ හුස්ම ප්‍රාණය ඉස්සරහට එනවා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක ස්වභාවික සිද්ධියක්. බාහිරට හිත ගියොත් මේකට හිතෙන්නේ නැහැ. මේකට හිත ගියොත් බාහිරට හිත යන්නේ නැහැ. අන්නේ විදිහට මේ ප්‍රාණය ප්‍රාණයාමේ නැත්නම් ආනාපානය වැටහුනොත් ඒ හිත තැම්පත් වුණා, ගත තැම්පත් වුණා කියන ලකුණක් තමයි ඒ. එවන ඊගාව පියවරට අපිට යන්න පුළුවන්. මොකද ඊගාව පියවර කියන්නේ මේ ස්වභාවයෙන් සිදුවෙන හුස්මට ඇඟිලි ගහන්න එපා. ආයාස කරන්න එපා. ස්වභාවයෙන් වැටෙන්නර්ලා ඒක දිහා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මේක දිහා බලාගෙන ඉන්නකොට වැටෙහි මේ හුස්ම ගැනීමේ වැඩපිළිවෙලට කය සක්‍රියව සම්බන්ධ වෙන්නේ උඩුකය. ඒකයි සරුවචන් වහන්සේ මේක උඩුකය ඍජුව තබාගෙන ඉන්න කියන්නේ. ඒ හුස්ම ශ්වසන මාර්ගය අවහිර කරන්න එපා. බෙල්ල නැවීමෙන් එහෙම නැත්නම් වෙන විකෘතියක් දීමෙන් අවහිර කරන්න තු ස්වභාවික හුස්ම රටෙන් නැරලා උඩුකය විතරක් සිදු වෙන්නේ බව ප්‍රකට නම් හිමීට මුළු කයේ තිබුණ අවධානය උඩුකයට ගොනු කරගන්න. යටි කයේ හේමම තැම්පත් වෙන්න අරින්න. අමතක කළා දාන්න. ඇහි බැමවත් තද කරලා අල්ලන්න එපා. බෙල්ලේ මස් පිටුවත් හිර කරන්න එපා. හැම දෙයක්ම සහැල්ලුවර තියලා හුස්ම වැටෙන හැටි බලාගෙන ඉන්නකොට මේ උඩුකය හිත තැම්පත් වෙනවා නම් ඒක ලොකු දෙවෙනි ජයග්‍රහණේ දෙවෙනි එකලස ඒකේ ඉන්නකොට තව දුරටත් සතිය තීව්‍ර කරන්න ඕනේ නම් අප්‍රමාදී වෙන්න ඕන නම් ක්ෂණ සම්පත්තියට වර්තමාන මොහොතේ හිත ගන්න ඕනේ නම් මේ උඩුකයෙත් ස්වභාවිකව වැටෙන හුස්ම වැඩියෙන්ම පීඩාව අදින්නේ හැපෙන්නේ වැටෙන්නේ ප්‍රකට වෙන්නේ කොතනද කියලා බලන්න. සමහරුන්ට ශෝෂණ පද්ධතියේ නැත්නම් හුස්ම මාර්ගයේ උඩම කෙළවරේ නාසිකාග්‍රයේ හුස්ම පීරාගෙන ඇතුල් වෙන පිට වෙන ඇටි වැටෙනවා. සමහරුන්ට උඩු තොලේ වැටෙනවා. එහෙම නැත්නම් මේ ශෝෂණ පද්ධතිය යටම කෙළවරේ උදරච්ඡද චලනය උදර චලන වැටෙනවා. පිම්බීමක් හැකිලීමක් වශයෙන් මේ දෙතෑවර මැද ඕන තැනක තම තමන්ගේ ශරීරවල ස්වභාවය අනුව මේ හුස්ම වැඩියෙන්ම හැපෙන තැන දක ගන්න පුළුවන්. හුස්ම කියන්නේ පෙරහැරක් නම් මේ හිත කොතන ඉඳගෙන හිටියොත්ද මුළු පෙරහැරම බලන්න පුළුවන් කියලා තැනක් ආසනයක් සකස් කරලා දෙන්න ඕනේ. ඒ නිසා හුස්ම දිහා හොඳට බලලා ස්වභාවයෙන් වැටෙන ඒ තන හිත තැම්පත් කරලා ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්ම වශයෙන් සවිස්තරව බැලීමට ඉඩ ස්පාසුව ලබා ගැනීම සඳහා උඩුකයත් අමතක කරන්න පුළුවන්. එතකොට මුළු කයම ඒ තෝරාගත්ත තැනෙන් නියෝජනය වෙනවා. හිත එතන තැම්පත් කරලා අර හුස්ම එන හැටි අන හැටි බලනින් එකයි ආනාපාන සති භාවනාව කියන්නේ. ඒකෙදිත් මේ බලාන ඉන්න තැන නාසිකාග්‍රේ හෝ උඩුතොල නම් ඒකට තාක්ෂණික වශයෙන් එහෙම නැත්නම් ධර්මානුකූලව ආනාපාන සතිය කියලා කියනවා. ඒක වැටෙන්නේ උදරයේ පිම්බීම හැකලින් වශයෙන් නම් ඒක සතිපට්ඨානෙම තමයි. නමුත් ඒක බුරුම භාවනා ක්‍රමේ, මහාශී භාවනා ක්‍රමේ කියලා මෑතකදී හඳුන්වා දුන්න ක්‍රමේ වෙනවා. මේ දෙක කොයි එකද කරන්නේ කියන එක හිතටම තෝරන්න අරින්න ඕනේ. ඉතින් මේ විදිහට තැනකට ගත්තට පස්සේ Tamanට ආස්වාසය කැඳේ ගල බේරුවා වගේ කයේ වේදනාව වලින් ශබ්ද වලින් හිතවිලි වලින් පරිබාහිරව ආස්වාසය චිතුනොට මේ ආස්වාසය කියලා මනස්කාරය යොදන්න පුළුවන්. ඒතකොට ප්‍රස්වාසයත් අමතකයි. ආස්වාසයට සතියේනකොට ප්‍රස්වාසය අමතකයි. ඊට පස්සේ ප්‍රස්වාසයට සතියේනකොට ආස්වාසයත් අමතකයි. ඒ නිසා ආස්වාසය ඇති වෙලාවේදී මුළු හදින්ම 100%ක්ම ආස්වාසේ පමණයි අනික් සෑම දෙයක්ම දාන දෙන්න ඕන. අතහරින්න ඕන. ප්‍රස්වාසයට එනකොට 100%ක්ම මුළු හදින්ම මුළු ක්ෂණ සම්පත්තියම ඉඳලා එළඹ සිටි සිහියෙන් ප්‍රස්වාසය බලනවා. මෙන්න මේ ආකාර බැලමක් යදුවොත් පමණක් ඒ යෝගාවචරයට ආස්වාසේ ලකුණු අතිවිශේෂ ලකුණු ප්‍රස්වාසයෙන් වෙනස් වෙන ලකුණු මෙහෙමයි ප්‍රස්වාසයේ ආස්වාසින් වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා මේ දෙක අතර පවා පෙර දාන දැක්ක අතරන් තොරතුරු දැක ගන්න පුළුවන්. මේක තමයි සිහිය එළඹ සිටියා කියන්නේ වර්තමානයට ආවා කියන්නේ හම් වෙන පළවෙනි ලකුණ. ඉතින් මේක දැක දැක ආස්වාසය මෙහෙමයි ආස්වාසය අවස්ථාවේදී ප්‍රස්වාසය අවස්ථාවේදී ප්‍රස්වාසය මෙහෙමයි කියලා දැක දැක හුස්ම කීයක් හුස්ම වාර කීයක් තප්පර කීයක් විනාඩි කීයක් යන්න පුළුවන්ද කියන එකයි ආනාපාන සති කියන මේ සති කියන වචනේ තේරුම. ඒ දිගටම අප්‍රමාදී වෙනවා අපි. මේ යන්න යන්න යන්න මේ සතිය බල ගැන් වෙනවා. කස කැවෙනවා. Java කැවෙනවා. අප්‍රමාදයේ Java කැවෙනවා. මේක තමයි සමාධිය ඇති වෙන්න ආසන්නම කාරණා. ඉතින් අපි සෑම ශක්තියක්ම යොදලා පෙර කළ සෑම කුසලයක්ම සිහිපත් කරලා සෑම දක්ෂකාමයක්ම සිහිපත් කරලා අදිෂ්ඨාන ශක්තිය ඉදිරියෙන් අරගෙන පුරුෂ තාමයෙන් පුරුෂ ශක්තියෙන් පුරුෂ ධෛර්යයෙන් අර ඇති කරගත්ත සතිය එකලස එළඹ සිටි මොහොත දිගට පැවැත්වීමට ගන්නා ප්‍රයත්නයක් තමයි මේ පරියංක භාවනාව කියන්නේ. ඉතින් මේ විදිහට කිසිම බාධාකින් තොරව මේ කටයුත්ත සිදු වෙනව නෙවෙයි අනන්තවත් හිතවිලි නිසා මේ ගමන ඇද වැටෙනවා ශබ්ද නිසා හෙල්ලුම් කරනවා වේදනා නිසා හිත එහෙම දුවනවා ඉතින් ඒවා දියවන එක Tamange දෝෂයක්වත් Taman අත්තරක්වත් නෙවෙයි ස්වභාවය ඒවා ගියාට පස්සේ කරදරේ ගියාට පස්සේ ආයෙසරයක් ආධුනික හිතක් ඇති කරන ආයෙත් අර එකල සැරන් දෙන එක තමයි ඉවසීමෙන් තපස් ගුණය ආතාපී ගුණය කියලා කියන්නේ යෝගාවචර ක්‍රම කියලා කියන්නේ නිසා එන සද්දයක් එන වේදනාවක් එන සත් හිතවිල්ලක් ආපු දෙයින් ඇවිල්ලා ගියාට පස්සේ අපි නැවතත් ස්ථාපිත කරගන්නවා සතිය මෙන්න මේ සතිය ස්ථාපිත කිරීම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ ඒක සඳහා කවදාකවත් අපේ සුදුසුකම් අපෙන් ගිලිහෙන්නේ නැහැ කොච්චර බාධා වුණත් නැවත පිහිටුවා ගැනීමේ ශක්තිය මිනිස්යා තුළ සදාතනිකවම තියෙනවා. ඒ නිසා බාධක පිළිබඳව හිතවුල් කරගන්න එපා, වාදක වලට විරුද්ධ වෙන්න එපා. ඒව ආවට ඒවත් එක්ක වැඩිතුර ගැටිලා හිත සලා ගන්න එපා. සැලෙන ගතිය තමයි ඒව ගොඩක් දිගින් දිගට බාධා වෙන්නේ. බාධකේ අපිට ප්‍රශ්නයක් නැහැ. බාධකේ මතින් හිත නරක කරගන්න. සැලෙන්න ගත්තොත් ඒක දෙවෙනි බාධා වෙනවා. ඔන්න දෙවෙනි බාධාව තමයි අපිට කර්ම රැස් කරන්නේ. අපේ සංසාරේ දික් කරන නිසා මේ බාධාව බාධා වශයෙන් නතර වෙලා ඉන් එහාට නොගිනියා ගන්න නම් මූල කර්මත්තාන්ට වැඩිපුර ප්‍රේම කරන්න ආදර කරන්න ඕනේ. ගෞරව කරන්න ඕනේ. එතකොට සමහර වෙලාවක් එනවා බාධාවල් බාධක නොවේයි මත්තර යනකොටව සාධක බවටත් පත් කරගන්න පුළුවන්. අන්න එවැනි ගැඹුරු සත්‍යයක් ඇති කර ගැනීම සඳහා අපි දැන් මෙතෙන් පටන් කාලය ගත කරනවා. නිසා සියලුම දෙනා මේ එකලස සකස් කරලා දීලා තවත් කෙනෙකුට මගෙන් බාධාවක් නොවේවා තවත් කෙනෙකුගේ දෙයක් මට බාධාවක් නොවේවා කියන මෛත්‍රී සාගත ප්‍රඥා සාගත කල්පනාවේ අපි මේ ලැබුණා වූ උතුම් කාලය උපරිම සත්‍ය පිහිටුවා ගැනීම සඳහා යොදවමු. ශිර දිනාට මේ වගේ සරු පැයක් බවටපත් වේවා කියලා මම කරුණාවෙන් මතක් කරනවා ප්‍රාර්ථනා කරනවා ශිළු දිනාටම තෙරුවන් සරණයි. Thank you.